චන්ද්‍රානි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මම මේ මට මේ මම මේ උපායශීලී ක්‍රමේ යොදු විද්‍යාවක් හරිද කියලා අහන්නයි කතා කරන්නේ. දැන් මගේ ජීවිතේ නොයෙකුත් කම්කටොළු සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේ මුලින්ම මේ ස්වාමපුරුෂයා මැරුවා. ඊළඟට ළමයි දෙන්නෙක් අකාලේ මිය ගියා. ඒ හැම අවස්ථාවෙදීම මම ගත්තේ ඡන්ද විරිය චිත්ත විමංශ කියන කරුණු හතර. ඒ හතර මම හොඳින් තේරුම් අරන් තියෙනවා. ඒකට කැමැත්තක් ඇති වෙනවා ඒක ජය ගන්න. ඊට පස්සේ කොහොම හරි ඒකට අනුව කටයුතු කරනවා. ඊළඟට ජයග්‍රහණයකුත් බලාපොරොත්තු වෙනවා. ඒකට උපක්‍රමයකුත් යොදනවා. ඒ අනුව යොදන උපක්‍රම ඒවා මේ උපායශීලී කුසල් උපක්‍රමද කියලා අහන්නයි ස්වාමීන් වහන්සේ මම කතා කරේ. ඔව් දැන් දැන් අපට චන්දචිත්ත විරිය විමර්ශා කියන කාරණා හතර ඊටාම වටිනා කරුණු හතරක් ලෞකික ලෝකෝත්තර ඕනම යහපත් අභිමතාර්ථයක් සම්පාදනය කරගන්න. හැබැයි ඒ හතර පාවිච්චි කරනකොට ඊට මුලින්ම අපි හඳුනා ගන්න ඕන එක් කරුණක් තියෙනවා. ඒ තමයි අපි දැන් කුමක් සඳහාද මේ හතර පාවිච්චි කරන්නේ කියන එක. දැන් අපිට නිර්වාණය සඳහා ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීම කියන කාරණය මුල් කොටගෙන ඒ සඳහා ඡන්දය කැමැත්ත උපදවා ගැනීම ඒ සඳහා සිත යෙදවීම ඒ සඳහා වීර කිරීම ඒ සඳහා විමසිලිමත් ප්‍රඥාව අවදි කිරීම ඒ විමුක්තිය සඳහා ඊළඟට අපිට ඉන්නේ පිට අපි හිතමු අපිට ධානයක් උපදවා ගන්නවා. ඒතර ධානයක් උපදවා ගන්න නම් ඒ තනත්තා ඒ ධානය පිළිබඳ ලොකු කැමැත්තක් ඇති කරගන්න. ඒ පිළිබඳව නැවත නැවත සිතලා කල්පනා කරලා ඒ ගැන අධ්‍යයනය කරලා සිත පුහුණු කරන්න ඊළඟට ඒ ධානයට අදාළ ගුණාංග අවදි කරන්න නැවත නැවත වීරය කරන්න. ඊළඟට ඒ ධානයට අදාළ ගුණාංග සම්පාදනය කිරීම සහ එහි සමවැදීම පිළිබඳව විමසිලිමත් ප්‍රඥාවෙන් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම වුණොත් තමයි එතනත්ට ධානය කියන කරුණ ඒ පරමාර්ථය සඵල කරගන්න පුළුවන්. අපි දැන් ඊට මෙපිට ගත්තොත් මම ගිහියෙක් හැටියට මගේ ජීවිතේ මෙන්න මේ සාර්ථකත්වය ලබනවා. මම සිහිය හරියට පුහුණු කරගන්නවා. කියලා හිතුවොත් එතකොට දැන් සිහිය පුහුණු කිරීම නැමැති කාරණය පිළිබඳව දැඩි කැමැත්තක් ඇති කරගන්නවා. ඒ පිළිබඳව නැවත නැවත හිතන්න ඕන, කියව පොතපත කියවන්න ඕන, බණ අහන්න ඕන, කල්පනා කරන්න ඕන, නැවත නැවත ඒ ගැන හිත යොදවන්න ඕන. ඊළඟට ඒක පිළිබඳවම කායික මානසික වීරය උත්සාහය යොදවන්න ඕන. ඒ ගැනම විමස විමසා බලන්නට ඕන. අන්න එහෙම කළොත් තමයි එතනටට සතිය දියුණු කරගන්න. එතකොට ලෞකික කාරණයක් ගත්තොත් කෙනෙකුට අධ්‍යාපනය දියුණු කරගන්න ඕන නම් ඒ ඒ Tamanට අදාළ විෂයෙන් පරතරට යන්න ඒකට ලොකු කැමැත්තක් ඇති කරගන්න. ඒක ගැනම හිතන්න, ඒක ගැනම වීර්ය කරන්න, ඒක ගැනම විමසන්න. ඒ විදිහට ව්‍යාපාරයක් හොඳින් කරගන්න ඕන නම් ඒ විදිහට විවාහ සංස්ථාව හොඳින් පවත්වා ගන්න ඕන නම් ඒ විදිහට. අන්න ඒ විදිහට මේ සතර ඉද්ධිපාද ධර්ම ඉතාම වැදගත් කාරණා හතරක් අපට ඕනෑම යහපත් අභිමතාර්ථයක් ජය ගන්න. හැබැයි මේ හතර පාවිච්චි කරනකොට අපට දැනුමක් තියෙන්න ඕන අපි කුමක් සඳහාද මේ හතර පාවිච්චි කරන්නේ. ඒතකොට අරමුණ පැහැදිලි වෙන්නට ඕන, ඒ අරමුණ නිර්වද්‍ය වෙන්නට ඕන. අරමුණ පැහැදිලි නම් අරමුණ නිර්වද්‍ය නම් අපි ඒ සඳහා පාවිච්චි කරන අර කර්ම හතර ඊටාම වැඩදායක වෙනවා. දැන් එතනදී දැන් ඔබතුමියට ගැටලුව ආවේ ඒ සඳහා පාවිච්චි කරපු ක්‍රමෝපායන් નિවරදිද කියන එකනේ. ක්‍රමෝපායන් નિවරදිද කියන කාරණේ Taman විසින්ම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඒක තමයි විමර්ශා කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ මම ඒ ඔක්කොම කරේ ධර්මයේ සඳහා මම මහානත් වුණා. ඒ කරුණ සඳහාමයි. හරි. එතකොට දැන් ඒ ඒ කරුණ වලින් ඔබතුමිය අදහස් කළේ මගේ මේ සිතේ මතුවෙන මේ මානසික ව්‍යාකූලත්වයේ මේ දුර්වලකම මම ජය ගන්න ඕනේ කියන ඉලක්කය නම් එතකොට එතනට තමයි යන්නේ. මම කෙලස් ප්‍රහාණය කරන්නට ඕනේ කියන කාරණේ නම් එතනට තමයි ඉලක්ක වෙන්නේ. නිවන් දැකීම ඉලක්ක කරොත් නිවන් දැකීම ඉලක්ක කරන්න ඕන. අපි එතන තමයි යන්න ඕන. හැබැයි දැන් නිවන් දැකීම කියලා කිව්වට අපි එක එක්කෙනාගේ නිවන කියන එක අපි අර්ථකථනය කරගන්නේ අපේ දැනුම ප්‍රඥාව මතනේ. ඉතින් ඒ නිසා තමයි අපි අර නිවන කියන වචනේ පාවිච්චි නොකොට කෙලස් නැසීම කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් කෙලස් නැසීම කියුවහම අපිට පැහැදිලි කාරණේ. දැන් නිවන් කිව්වහම එක එක්කෙනා හිතාගෙන ඉන්නේ දැන් ඔහම සිල් රැකගෙන දන් දීගෙන යනකොට අපි නිවන් දකිනවා. මේ මේ ප්‍රතිපත්තිය ඔහම යනකොට යනකොට අපි සෝවන්න. අන්න ඒ කියන්නේ මේ අනුන් ගැන නෙමෙයි මට වුණත් එක්තරා කාලයක් තිබුණේ එහෙම අදහසක් තමයි. ඒ කියන්නේ අපි දැන් මෙහෙම හොඳ වැඩ කරගෙන ඔහම සිල් රැකගෙන දන් දීගෙන භාවනා කරගෙන යනකොට ඔන්න යම් අවස්ථාවක අපි සෝවන් වෙනවා. අන්න එහෙම එකක් තමයි මටත් දැනෙලා තියෙන්නේ. ඉතින් කාලයක් යනකොට තමයි ඒක එහෙම මේ ඉබේ අර ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා වගේ වෙන වැඩක් නෙමෙයි මේක දන්නා වූ දක්නා වූ තැනැත්තාටයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හරියට හඳුනාගෙන මේ ක්ලේශයයි මේ කුසලයයි කියලා හඳුනාගෙන මේ ක්ලේශය මතුවීමේ හේතුවයි මේ හේතුව නැති කරන්නේ මෙහෙමයි ඒ සඳහා උපාය මාර්ගය මේකයි කියලා හරියට දැනගෙන දිගු කලක් ඒ සඳහා උත්සාහ කරන කෙනෙකුට විතරයි මේ කෙලස් දුරු කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම අපිට පැහැදිලි වුණොත් අපේ ඉලක්කය එතකොට තමයි අපේ ඒ ඡන්දය, චිත්තය, විරිය අර්ථ සම්පන්න වෙන්නේ අර විමර්ශාවේ. එතකොට ඡන්ද චිත්ත විරිය කියන කාරණා ඇත්තටම දැන් අපි හිතමුකෝ දැන් අධ්‍යාපනයේ ලබන දරුවෙකුට ලොකු ඕනකමක් තියෙනවා විභාගය සමත් වෙන්න. හොඳට ලකුණු ගන්න. දැන් ලකුණු ගන්න කැමැත්ත තිබ්බට ලකුණු ගැනීම ගැන හිතුවට ඒකට වීරය කළාට එයා විමසිලිමත් වෙන්නට ඕන. ලකුණු ගැනීම කියන කාරණේ පදනම් වෙන්නේ කවර සාධක මතද? එතකොට ඒ සාධක තමයි හොඳට පාඩම් අධ්‍යයනය කිරීම, ඒවා ධාරණය කිරීම සහ කෙටි කාලයක් තුල අහන ප්‍රශ්නේ තේරුම් අරගෙන අර දන්නා දැනුම වහාම ගොනු කරලා පිළිතුරු සැපයි. එතකොට දැන් මේ ටික එයා හරියට හඳුනාගෙන ඔය වැඩ ටික සැලසුම් කරගන්නවා. මට විභාගේ සමත් වෙන්න ඕන, විභාගේ සමත් වෙන්න ඕන කියලා ඡන්දේ, චිත්තේ, වීරිය ඇති කළාට වැඩක් නැහැ විමර්ශාව නැතුව. ඊළඟට දැන් ඒ විදිහට කටයුතු කරද්දී සමහරලාට විමර්ශාව අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඔන්න මුලින් මුලින් මොකක්වත් කරන්න නැතුව ඉන්නවා කැමැත්ත විතරයි. ඊට පස්සේ විරිය පටන් ගන්නේ අන්තිම මොහොතේ සතියක් විතර තියා රෑ දවල් නිදි මරාගෙන කකුල් වතුරේ දාගෙන ඔළුවේ මේ පිටුරු තෙමලා තියාගෙන එහෙම පාඩම් කරන්න පටන් ගන්නවා. එතකොට අන්තිමට මානසික ආතතිය හැදිලා සමහරවිට උමතු වෙලා තමයි නවතින්නේ. ඇයි ඒ විමර්ශාව නැති නිසා. අන්න ඒ වගේ අපි අපි ඡන්දයෙන් අගතියට නොයන්න දැන් ඡන්දය කියලා කියන්නේ කැමැත්තනේ හැබැයි කුසලය පිළිබඳව තියෙන ඡන්දය උනත් අපි සීමා අතික්‍රාන්ත වුණොත් අපි එකෙන් අගතියට යන්න පුළුවන් දැන් ගාක් දෙන ඔය කටින පිංකම් කරගන්න ගිහිල්ලා එහෙම හරියට ප්‍රශ්න ඇති කරගන්නේ ඒ කුසල ඡන්දයෙන් අගතියට ගිහිල්ලා එතකොට එතන මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි එතකොට එතන තියෙන තෘෂ්ණාව එතකොට අපිට යමක් එතකොට දැන් නිවන කියන දැන් මටම සිද්ධ වෙච්ච දෙයක් මම මේ කියන්නේ මම ඊට පෙරත් කියලා තියෙනවා ඒ අර ගල් වෙනක භාවනා කරන්න ගිහිල්ලා ඒ මුල් අවස්ථාවේ මගේ මනස හරියට ව්‍යාකූල වුණා අන්තිමට මොකද්ද හේතුව කියලා බැලුවාම මේ ඉක්මනින් නිවන් දකින්න ඕන කියන කාරණේමයි හේතුව ඉතින් අන්තිමට මම ඉක්මනින් නිවන් දකින්න ඕන කියන පැතුම වෙනස් කරගත්තා වෙනස් කරගත්ත කියන්නේ ඉක්මනින් නිවන් දකින්න ඕනේ නැහැ කියලා නෙමෙයි මට ඉක්මනින් නිවන් දකින්න ලැබේවා කියන පැතුම වෙනුවට මට ඉක්මනින් කෙලස් දුරු කරන්න ශක්තිය ලැබේවා. එතකොට මට පැහැදිලි හැමතිස්සෙම මං කරන්න ඕන මොකක්ද කියන එක. අර නිවන් දකින්න නිවන් දකින්න කියනකොට දැනට මට ලැබිලා නැති මතු කාලේ ලැබේවියයි හිතන මගේ මනසට දැනෙන යම්කිසි සුවයක් පහසුවක් කියන එකක මම තෘෂ්ණාවෙන් එල්ලිලා දඟලනවා. එතකොට ඡන්දය උපරිම. හැබැයි ඡන්දයෙන් අගතියට ගිහිනවා. එතකොට වීරයත් උපරිම. හැබැයි වීරය සමවර චිත්තයත් උපරිම ඒකට ඉඳලා තියෙනවා. හැබැයි ඒ චිත්තය විමසිලිමත් නැහැ. ඥාන සංප්‍රයුක්ත නැහැ. එතකොට සමස්තය ව්‍යාකූල වෙනවා. ඒ නිසා මේ ඡන්ද චිත්ත විරිය කියන කර්ම තුනම මධ්‍යම ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා කියන සමබර තත්වයට එන්නෙම විමර්ශා කියන අවසාන කාරණයක් එක්ක. ආහොද්දට තේරුණා ස්වාමීන් වහන්සේ අලුත් අදහස් ගොඩාක් ඇති වුණා. ස්වාමීන් වහන්සේට තේරුවන් සරණයි. ඔබේ තරන් සරණයි.